විස්තර නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙන ආකාරය පසුගිය දේශනාවල පැහැදිලි කරා. අදට નિયમિત කාරණය තමයි මනෝද්වාරය පිළිබඳ. පසුගිය දේශනාවල චක්කුද්වාර, සෝතද්වාර, ගානද්වාර, චිවද්වාර, කායද්වාර කියන ඒ කරුණු අපි විභාග කරලා, පරීක්ෂා කරලා, බෙදලා, වෙන් කළා, බැලුවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් හා අනාත්ම වශයෙන්. අද අපි ගන්නේ මනෝද්වාරය. මනෝද්වාරය කියන්නේ මනස. විඥාණය. සිත. අරමුණු දැනගන්නා ස්වභාවයට විඥාණය කියනවා. සිත. සිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්න. මනෝද්වාරයෙන් කරන්නේ එක. ඒක දොරක්. ඒ ඒ දොරෙන් ඇතුල් වෙන්නේ බාහිර ධම්මාරම්මන. ධම්මාරම්මන කියලා කියන්නේ නාම රූප දෙකම තමයි. ඒ ධම්මාරම්මණයට ඇතුළත් මොන කාරණයක් ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මනෝද්වාරය එක දොරක්. දැන් මේ මනෝද්වාරය කොහොමද අනිත්‍ය වෙන්නේ? මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥාණය ආයුෂ අපි දන්නවා දැන්. නාම ධර්මයන්ගේ ආයුෂ දන්නවා, රූප ධර්මයන්ගේ ආයුෂ දන්නවා. එතකොට පසුගිය දේශනාවල අපි රූප ධර්මයන්ගේ ආයුෂ අරගෙන පෙන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටි. අද මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය. ඒකේ ආයුෂ ගත්තොත් අර 17 නොත් එකයි. එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. ඒ උදය වැය. ඒ දක්නා නුවණ උද්‍යව්‍ය ඥානය. මේ උද්‍යව්‍ය ඥානය බලවත් වෙන්න බලවත් වෙන්න තමයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. මේ මනෝද්වාරයේ යථා ස්වභාවය දුක්ඛාරය සත්‍යයටයි තිද දුකක්මද ඇති කරන්නේ කියන කාරණේ අපි දුක්ඛ ලක්ෂණය තුළින් පරීක්ෂා කරනවා. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අනාත්ම ලක්ෂණය තුළින් අපි පරීක්ෂා කරනවා. එහෙනම් අනිත්‍යයි. එතකොට අපි දන්නවා විඥාණය, මනස, මානසිකාර්ය, සිත, මනෝද්වාරය. සෑම නමකින්ම තේරුම් ගත යුතු ධර්මතාවය තමයි ඔය කතා කරන්නේ අරමුණු දැනගන්නා ස්වභාවයයි කියලා. විඥාන හයක් වර්තමානයේ පැවැත්මේදී ක්‍රියාත්මක වෙනවා. විඥාන හයක්. චක්ක විඥානය. සෝත විඥානය, ගාන විඥානය, චිව විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒකට අපි දන්නවා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා කියන කාරණේ දැන් හොඳට පැහැදිලි. දකින කෙනෙක් නැතුව, පෙනෙන කෙනෙක් නැතුව, බලන කෙනෙක් නැතුව හේතුඵල ධර්මතාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන කාරණය දැන් හොඳට පැහැදිලි. ඒ චක්කු විඥාණය හදන්න නම් ඇසයි බාහිර රූපයයි යෝනි. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එනගේ හැදෙන සිතට ආයුෂ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙනවා. මම කලින් දේශනාවලත් පැහැදිලි කරා හටගන්න හේතුවක් ඕනි නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න විතරයි හේතුව ඕනේ. එතකොට බලන්න අපි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට හටගන්න හේතුවකින් හේතුවකින් හටගන්න ඒ යම් දෙයක් ඇද්ද ඒකේ තියෙන ශනිකව නැතිවීමක් නොපෙනියාවක් අතුරුදහන් වීමක් එහෙනම් අපි බලනවා ඒක ඔව් ඇසයි රූපයයි නිසා හැදුවා සිතක් රූප පිළිබඳව දැන ගැනීමෙන් සිතක් චිතක්ෂණය යායිස හටගත් ස්නේන් නැති වුණා එහෙනම් හට ගන්නවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා වැයි කියලා එතකොට හේතුන්ගෙන්ද හටගත්තේ ඔව්. ඇසයි රූපයයි. එක හේතු. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එහෙනම් ඒ හැදුණු සිත ෂණේ අතුරුදහන් වුණා. නැති වුණා. නොපෙනී ගියා. ඒකටත් උදාහරණයක් කියනවා. බෙරයට ශබ්ද නගන්න බෑ. අතට ශබ්ද නගන්නත් බෑ. හැබැයි බෙරයයි අතයි. ඒකට සම්බන්ධ වෙනකොට ශබ්දයක් නැගෙනවා. ඒතරේ ශබ්දය බෙරෙත් නැහැ. අතෙත් නැහැ. හේතුන්ගෙන් හටගත්තේ. හැබැයි හටගත්ත ශනේන්නේ ශබ්දය අතුරුදහන් වෙනවා. නැති වෙනවා. ඒතර නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හඬ නගන්න හේතුවක් අවශ්‍යයි. ශබ්දයක් ඇති කරන්න හේතුවක් ඕනේ. ඒ ඇතිවෙච්ච සද්දේ නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒක ශනේන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි බලනවා මනෝද්වාරය, සිත, විඥාණය, චක්ක විඥාණය ස්වභාවය. හ්ම්. හටගන්න ශනේන් නැති වෙනවා. එතකොට හටගන්න හේතුන්ගේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත්තද හටගන්න ශනේන් නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අවශ්‍යක චිතක්ෂණේ. උදේවැය. හටගත්තද නැති වුණා. එහෙනම් ඒක අපි නිවැරදිව නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත බලනවා නিত্যද, ස්ථිරද, සදාකාලිකද, අනිත්‍යද, අස්ථිරද, తాවකාලිකද. අනිත්‍යයි, අස්ථිරයි, తాවකාලිකයි. හටගත් හේතුයෙන් ඒ හටගත් ස්නේහයෙන් නැති වුණා. එහෙනම් ආයි සිතක් හදන්න නම් ආයි හේතු හදන්න වෙනවා. දැන් මේක පටන් ගත්තේ කොතනින්ද? මේ ඇතිව නැතිවෙන ස්වභාවය හැවත් මේ අනිත්‍ය ලක්ෂණය පටන් ගත්තේ කොතනින්ද? ප්‍රතිසන්දි විඥානය. ආ බැසගත්තද එතන ඉඳලා තමයි ඇතිව නැති වෙන ස්වභාවය පටන් ගන්න විඥානි ඇතිව නැති වෙනවා දැන් එතන ඉඳලා මේ වර්තමානයේ මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඒ ස්වභාවයමයි තියෙන්නේ. ඇති වෙනවද ඇති වෙනස නෙන්නේ ඇති වෙනවා. අපි නැවතත් කල්පනා කරනවා. නැවතත් හොයනවා. නැවතත් පරීක්ෂා කරනවා. ඔව් හට ගන්න සනෙන්නේ නැති වෙන අනිත්‍යයි. ස්ථිර වශයෙන් පවතින්නෙම නෑ. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. සදාකාලික ස්වභාවයෙන් පවතින්නෙම නෑ. හටගත් ශරණයෙන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. අපි ඒක සිතේ හොඳට සනිටුහාන් කරගන්න ඕනේ. සිතට හොඳට අනුගත කරගන්න ඕනේ. සිතට හොඳට ඒ පිළිබඳව සිතේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. නොසෙල් වෙන විශ්වාසය. සෙල වෙන්නේ විශ්වාසය. ඔව් හටගත් ශරණයෙන් නැති වෙනවා. හටගත් නම් හේතුවක් ඕනේ. හැබැයි නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒතර අනිත්‍ය ලක්ෂණය විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ අනිත්‍ය ලක්ෂණයයි. එතකොට අපි ඊගාවට බලනවා සෝත විඥානය. අසෝත විඥානයත් ඒ විදිහමද? ඒකත් අපි පරීක්ෂා කරනවා. ඒකත් පරීක්ෂා කරලා බලනවා. සෝත විඥානයක් කොහොමද හැදෙන්නේ? ඒකට කණයි ශබ්දයයි යෝනිය. සෝත විඥානය කියන්නේ ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. හඬ පිළිබඳව, ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. සෝත විඥානය. ඒතර මේ විඥානය කණයි බාහිර ශබ්දයයි නිසා. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එහෙනම් හටගන්නේ හේතුන්ගෙන්. හැබැයි හටගත්ත හේතුන්ගෙන් ආයශ්‍ය එක චිතක්ෂණයයි එක චිතක්ෂණයක් තුල නැති වෙනවා නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. එහෙනම් අනිත්‍යයි. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. එහෙනම් අනිත්‍යයි. ගාන විඥානයත් ගන්නවා. අනිත්‍ය වශයෙන් බලනවා. එහෙම නැත්නම් කරුණු තුනම එකටම අරගෙන යන්නත් පුළුවන්. මම මේ අනිත්‍ය ලක්ෂණය මේ කරුණු හයෙන් අරගෙන ඊට පස්සේ දුක් දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියනවා. ତොර ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. පුච්චලයක් නැති සත්වයක් නැති ජීවියෙක් නැති කෙනෙක් නැති කරන්නෙක් නැති කරවන්නෙකුත් නැති විඳින්නෙකුත් නැති විඳවන්නෙකුත් නැති හේතුඵල ධර්මතාවයක් නාසයයි ගන්ධයයි නිසා ගඳ සුවඳ දැනගැනීමේ සිතක් ඒ තමයි විඥානය ගාන විඥානය නාම ධර්මයක් හටගන්න ශනේන් නැති වෙනවා ඇයි හටගන්න ශනේන් නැති වෙන්නේ චිතක්ෂණයේ ආයුෂ හොඳට නුවණින් විමසනවා කල්පනා කරනවා. ඒකට සතිය උපකාර කරයි. යෝනිසෝ මනසිකාර්ය මනා නුවණ උපකාර කරයි. මේ ධර්මතා දෙකත් එක්කයි මේ ගමන යන්න තියෙන්නේ. එහෙනම් චිතක්ෂණයක් තුළ. ඒතකොට හටගන්න හේතුවක් ඕනි. හටගන්න හේතුවක් ඕනි. මොකද්ද හේතුව? නාසයයි බාහිර ගන්ධයයි. ඒ දෙක නිසායි හැදුනේ. හැබැයි චිතක්ෂණයක් තුළ අවසන්. අතුරුදහන් නොපෙනී ගියා. අර බෙරේ හඬ ගිය දිහක් නෑ. ආයි බෙරේ ඇතුළට ගියෙත් නෑ. බාහිර තැනක තැම්පත් උනේත් නෑ. ශබ්දය නැගුවා. නැගුණ සැනෙන් නැති වුණා අතුරුදහන්. අන්න ඒ වගේ හේතුන්ගෙන් හටගත්තා නාසයයි බාහිර ගන්ධයයි නිසා හටගත්ත සැනෙන් නැති වුණා. එහෙනම් එතන නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ස්ථීර ලක්ෂණයක්ද අස්ථිර ලක්ෂණයක්ද සදාකාලික ලක්ෂණයක්ද తాවකාලික ලක්ෂණයක් తాවකාලිකයි අස්ථිරයි අනිත්‍යයි කොච්චර වෙලා චිතක්ෂණයකට එක චිතක්ෂණයකටයි චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා මෙන්න මේ අති ගැඹීර මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ తాමත්ම නිවැරදි ලක්ෂණ තුන අපි නාම රූප දෙක තුලින් තමයි තහවුරු කරගන්න ඕනේ බාහිර දේවල් වලින් නෙමෙයි. මේ නාම රූප දෙක තුලින්. අභ්‍යන්තර රූපස්කන්ධය, අභ්‍යන්තර නාමස්කන්ධය. තව කෙනෙකුගෙත් ඕනනම් බලන්න පුළුවන්. බාහිර කෙනෙක් සම්බන්ධ කරගෙනත් බලන්න පුළුවන්. එහෙම බලන්නත් පුළුවන්. 11 ආකාරයකින් පරීක්ෂා කරන්නත් පුළුවන්. අතීත වර්තමාන අනාගත එහෙමත් ගන්න පුළුවන්. අධ්‍යාත්මික බාහිර